මේ ලෝකේ උපදින හැම සත්වයකටම මුහුණ දෙන්න සිදුවෙන මරණය පිළිබඳ දරෑරුම් ප්‍රශ්නයට විසඳුමක් මේ අමෘත කියන වචනය තුල පෙනෙන නිසායි හැඟෙන නිසායි. මිනිසෙයින්ට පමණක් නොවේයි දෙවියන්ට බ්‍රහ්මයින්ට පවා ප්‍රිය වචනයක් අමෘත කියන එක. ඒ කියන්නේ කල්ප ගණන් හිටියත් කවදා හරි චේන්ජ් නැති වෙන්න වෙනවා, චුත වෙන්න වෙනවා, මැරෙන්න වෙනවා. අන්න ඒක නිසා මේ අමෘත කියන වචනය බොහොම ප්‍රියමනාප වචනයක්. එතකොට මේ අපි මේ ලෞතුරා බුදු පියාණන් වහන්සේට අපි මේ ගරු කරන්නේ මක් නිසාද? මේ තරම් මේ ලෝකයා, දෙවි මිනිසුන් සහිත ලෝකයා බලාගෙන සිටිය මේ මරණය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ නිසායි. ඒකට තමයි අමා මහ නිවන කියලා කියන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ මාර පරාජය කළ බව අපි දන්නවා. මේ මාර පරාජය කළා කියන එකේ තේරුම මොකද? බුදු පියාණන් වහන්සේ සොයාගත්ත මාරයාට නොපෙනෙන තැනක්. මාරයාට හසු නොවන තැනක්. ඒකට තමයි මේ නිර්වාණ ධාතුව කියලා කියන්නේ. අමා මහ නිවන කියලා කියන්නේ. අසංඛත ධාතු ආදී වචන වලින් හඳුන්වන්නේ. මාරයාට නොපෙනෙන මායාට දකින්න බැරි විදිහේ යම්කිසි ලෝකෝත්තර தත්වයකට හිත පමුණවා ගැනීමෙන් තමයි මරණය ජයගන්නේ. බුදු පියාණන් වහන්සේ අමෘතත්වය අමෘත මහා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්ත පමණක් නෙවෙයි ලෝකයාට ඒ தත්වයට පැමිණීමට තම තමාගේ චිත්තසංතානය තුල මාර පරාජය කරලා ඒ අමෘත தත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අදාළ උපකාර වන උපදේශ මේ ධර්මයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපි මේ අද මාතෘකා කළ ගාථාවේ දැක්වෙන්නේ ඊටාම කෙටියෙන් මේ අමෘත tattවයට සිත පමුණවා ගැනීමට උපකාර වන විදර්ශනා උපදේශක්. මේ ගාථා ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඈත කැලෑවකට විදර්ශනා වඩන්න ගිය එක්තරා සංඝයා වහන්සේ කෙනෙකුටයි ඒ ස්වාමින්වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන එහෙම කැලෑවකට ගිහිල්ලා බොහොම මහන්සි වෙලා භාවනා කළ නමුත් රහත් වෙන්න බැරි වුණා. පස්සේ හිතාගත්තා මම නැවතත් බුදු පියාණන් වහන්සේ හමු වෙලා කමඨහන සුද්ධ කරගන්න ඕන විශේෂ උපදෙස් ගන්න ඕන කියලා හිතාගෙන දුරුමඟ ගෙවාගෙන එන අතරේ දුටුවා මිරිඟුවක්. ග්‍රීෂ්ම කාලයේ දැන් මේ වගේ මේ පායන කාලවල කෙනෙකුට දකින්න පුළුවන් දෙයක් තමයි මිරිඟුව කියන එක. අර පොළොවෙන් උඩට වාෂ්ප වගේ වතුරක් ගලන්න වගේ පෙනෙන ඒ දර්ශනය. මේක දැකලා මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා මේ මගේ මේ ආත්ම භාවයත් මේ කයත් මිරිඟුවක් වගේ කියලා. මේක මිරිඟුව කියන එක ඈත තියෙන වගේ ඇත්ත දෙයක් අල්ලගන්න පුළුවන් දෙයක් හැටියට පෙන්නනවා. නමුත් මේ මිරිඟුවේ ස්වභාවය ළඟට ගියාම ඒක නැහැ. අන්න ඒ වගේ දැන් මෙතන මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටම එතන මේ ස්වාමින් වහන්සේට පෙනුණා මේක මිරිඟුවක් කියලා. මේ ශරීරයේ ඒ පෙනෙන ආකාරය නොවේ ඇත්ත වශයෙන් තිබෙන්නේ. එතෙන්ට මේ ඇතිවීම නැතිවීම ස්වභාවයයි. ඇති වෙන තැනට ගිහිල්ලා බලනකොට එතනින් නැති වෙනවා ඊළඟට. ඊළඟට ඒ විදිහට මිරිඟුව ගැන හිත හිතා ඇවිල්ලා අකිරවතී නැමැති ගඟ ළඟට පැමිණලා ඒ කයේ වෙහෙස ගිමන් නිවා ගන්න දැන් පහසු වෙලා ගඟේ වතුර බොහොම වේගයෙන් ගලන තැනක ගහක් යට සංසුන්ව ඉඳගෙන බලාගෙන හිටියා මේ ගඟේ සැඬ වතුර පාරට පෙන පිඬු හැදි හැදි නැති වෙලා යන ආකාරය. මේකත් ඒ ස්වාමීන් වහන්සේට කමටහනක් වුණා. කල්පනා කළා මේ මගේ රූපය, මේ ශරීරය, මේ කය, ආත්ම භාවය මේකත් පෙන පිඬක් වගේ. කියලා ඒ ගැන කල්පනා කරන අවස්ථාවේදී ඔන්න බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥානෙනි බලාගෙන සිටිනවා Taman මේ කමඨහන් දුන්න සංඝයා වහන්සේලාගේ හිත් චිත්තාචාරයේ සිත වැඩ කරන ආකාරය බුදු පියාණන් වහන්සේට පෙනුණා දැන් මේ ස්වාමීන් වහන්සේගේ මේ නමගේ සිත මෝරලයි තියෙන්නේ කියලා අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ එපෙනී සිටලා ඒ Tamanගේ ගන්ධ කුටියේදීම බුදු පියාණන් වහන්සේ මේ සංඝයා වහන්සේ ඇති වුණු සිතිවිල්ල දැකලා ඉදිරිපිට පෙනී සිටලා අර අපි කලින් ප්‍රකාශ කළ ධාතහ ධර්මයේ වදාලා තේනූපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුධානෝ චෙත්වාන මාරස්ස පපුප්පකානි අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ ඒ සංඝයා වහන්සේට ඇති වුණු ඒ ස්වාමීන් වහන්සේට ඇති වුණු විදර්ශනා පිළිබඳ අදහස ඒක සහතික කරමු ඒක ඇත්තයි කියන එක හැඟීම දීමි තවත් ධෛර්යවත් කරමින් බුදු පියාණන් වහන්සේ වදාලා මේ කය පෙන පිඬකට උපමා කළ හැකි බව දැනගෙන පේනූපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අபிසම්බුධානෝ මේ ශරීරයේ ඇති මිරිඟු ස්වභාවය නුවණින් වටහාගෙන හරියාකාර තේරුම් අරගෙන චෙත්වාන මාරස පපුප්පකානි කෙලස් මාර්යා විදින මල් සැර එහෙම නැත්නම් මලින් සැරසූ මල් තුඩක් සහිත ඊතල් පහර කපා හරිමින් අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ මෘත්‍යු රාජයා මාරයා මාරයාගේ දර්ශනයට දර්ශනපතියට හසු නොවන තැනකට යන්න කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ උපදේශයක් දුන්නා ඒ උපදේශය අහලා අර ස්වාමීන් වහන්සේගේ විදර්ශනා ඥාන මෝරලා ගිහිල්ලා සීපිලිසින් දියාපත් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණු බව සඳහන් වෙනවා එතකොට මේ ආශ්‍රයෙන් අපි මේ ගාථාව ආශ්‍රයෙන් මේකේ ඇති ධර්මකාරණා තේරුම් කරන්න උත්සාහ කරමු. මේ කය පෙන පිඬකට උපමා කිරීම. බුදු පියාණන් වහන්සේ රූපය පෙන පිඬකට උපමා කරලා තිබෙනවා. මේක කොයිතරම් සහේතුකද හේතු සහිතවද කියන එක අපි ටිකක් කල්පනා කරලා බලමු. මේක එකක්ම බුදු පියාණන් වහන්සේ ඒ රූපය පෙන පිඬකට උපමා කළේ ඒක ගැන හිතන්න හිතන්න ගැඹුරට හිතන්න හිතන්න කෙනෙකුන් මේ නිර්වාණයට ලං වෙනවා කියලා. දැන් පෙන පිටක් කියන එක අර වේගයෙන් ගලා යන වතුර පාරක මොකක් හරි හිර වුණාම දී කොටයක් එහෙම අර කුණු කන්දල් ආදී එකතු වෙලා වතුරෙන් ඒවා ගලාගෙන යන අතරේ එයින් පෙන නැගෙනවා. ඒ පෙන පිට ඈතට පෙනෙන්නේ ඝන සංඥාව අනුව යම්කිසි ඝන දෙයක් නිත්‍ය දෙයක් හැටියට සාරවත් දෙයක් හැටියට පෙනෙනවා. නමුත් කිට්ටු වෙලා බලනකොට මේක නිස්සාර දෙයක් මේක හිස් දෙයක්. ඒ වගේම ඊටාම සුළු වේලාවක් ඇතිව පැවතින ස්වභාවයක් මේ පෙන පිඩේ තියෙනවා. පෙන පිඩ දිහා ඊටාම සූක්ෂම අන්දමින් බැලුවොත් බොහොම ශීඝ්‍රයෙන් ඇතිව නැති වෙන බුබුලු ගොඩක් වගේ. නමුත් මේ ශරීරයත් ඒ වගේ දෙයක්. නමුත් අපට රූපය වශයෙන් බලනකොට අපට පේන්නේ අපි අර මිරිඟුව ගැන කිව්වා වගේ මේකේ මිරිඟු ස්වභාවය මොකක්ද? මේක ඈතට පේන්නේ ඊටාම ප්‍රියමනාප නিত্য දෙයක් හැටියට පේනවා ඈතට. නමුත් මේ ශරීරය ගොඩ ගැහිලා තිබෙන්නේ අන්න අර පෙන පිඩක් වගේ. අපි දන්නවා මේ ශාරීරිය තුලට নানা ප්‍රකාර දේවල් ආහාර පාන වැටෙනවා. කිරි, කැඳ, බත්, ඕවා පෙන ගගහ ඒ කුස්සිය පැහිලා තමයි මේවා ශරීරයට වැටෙන්නේ. ශරීරයට වැටුණාට පස්සේ තව තවත් පෙන ගහගහ මේක පැහෙනවා. මේවා පැහිලා ඒවා උතුරලා මේ පෙන උතුරලා ගිහිල්ලා තමයි ලේම සැටනහර ආදී හැදෙන්නේ. මේවා හැදුනාට පස්සේ මේ පෙන උතුරලා ගිහිල්ලා අර ඒ විදිහට ශරීරයේ අපි තවා ගන්න කැමති ටිකට අපි බොහොම ඇලුම් කරලා මේවා මම යමාගේ කියලා බොහොම ආඩම්බරයෙන් වැඩ වැඩ දමලා සරසලා කවල පොවලා මේ ශරීරය සකස් කර ගන්නවා. ඒ පෙන පෙළ අර ඒ ඉතුරු වෙන හරිය. පිටට ගලන හරිය මල මුත්‍ර දහඩිය ආදිය අපි හොදලා අරින කුණු කන්දල් හැටියට. ওই විදිහේ තත්ත්වයක් මේ ශාරීරිය පිළිබඳ පෙන පිඬේ තිබෙන්නේ. කල්පනා කරලා බැලුවහම. නමුත් බුදු පියාණන් වහන්සේ වදාලා මේ දෙතිස් කුණප කොට්ටාසෙම එකතු වෙලා තියෙන්නේ ඔන්න ওই විදියටයි. මේ ශරීරයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කෙනේ මූල ධාතු ආශ්‍රයෙන් මේ ශරීරය තුල තිබෙන අර රසවන ස්වභාවය නිසා පෙන ගැහි හැයි මේ ශරීරය අවුරුදු ගණනාවක් තිස්සේ වැඩෙනවා. මේක පෙන පිඬක්. ඉතින් අන්නේ කයේ මේ පෙන පිඬ පිළිබඳව හරියාකාර තේරුම් අරගෙන හේනූපමං කායමිමං විදිත්වා ඒ වගේම මේකේ මිරිඟු ස්වභාවය කියලා කියන්නේ මේක ඈතට පෙනෙන්නේ. නුවණැසින් බලන්නේ නැත්නම් මේක පෙනෙන්නේ හොඳ ප්‍රියමනාප දෙයක් හැටියට. දැන් ඡායාරූපයක් ගත්තත් කණ්ණාඩියක දිහා බැලුවත් සාමාන්‍ය පියවි ඇසට අපි පියවි ඇස කියලා කියන්නේ ප්‍රകൃති ඇස, අපේ සාමාන්‍ය ඇස. ඒ ඇස යොදලා බලනකොට මේක බොහොම ප්‍රියමනාප රූපයක් හැටියට අපට පෙනෙන්නේ. Tamange රූපයත් අනුන්ගේ රූපත්. ඉතින් මේ පියවි ඇසට නොපෙනෙන දේවල් බලන උපකරණ ලෝකයේ තිබෙනවා. මාධ්‍යමය වශයෙන් බලනවා නම් ඔය අනුදක්නාදිය. ඒවයින් කරන්නේ මොකද්ද? සියුම් දේ ලොකු කරලා බලන එක. සියුම් දේ ලොකු කරලා බලන එක විකෘත කිරිල්ල. නමුත් ඒකෙන් අපි සෑහීමකටපත් වෙන ඔන්න මම සියුම් දෙයක් දැක්කා කියලා. නමුත් ප්‍රඥාව කියන එක විදර්ශනා ප්‍රඥාව කියන එක ඒකෙන් බලන්නේ එහෙම නෙවෙයි. සියුම් දේ සියුම් දේ හැටියටම දැක ගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂයක්. සියුම් දේ සියුම් දේ හැටියට ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙනුයි ඒක තහවුරු වෙන්නේ. එහෙම නැතුව අර අර උපකරණීය තියෙන තාක් අපිට පෙනෙනවා ඒක. උපකරණ අහත් කරාම නැහැ. ඔන්න ඔය විදිහේ වෙනසක් තිබෙනවා. ලෝකයේ මේ දැකීම පිළිබඳවත් විදර්ශනා විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දර්ශනයක්. අන්න විදර්ශකයාගේ දැකීම පිළිබඳව. ඔය විදිහට පෙන පිඬ රූපය පෙන පිඬක් බව තේරුම් ගන්න මේකේ කොටස්. අර අනුදක්න යටට දැමීමට විහිසෙන්න ඕනේ නැහැ. ගෙහිදම් කරගන්න ඕනේ නැහැ. මේක නිතර මේ රූපයේ යම් කිසි කොටසක්. කෙස් ලොම් ආදී එක කෙසක් කෙස් දහක් හෝ තමන්ට වඩාත් පිළිකුල් හැටියට වැටහෙන මේ දෙතිස් කුණප කොටාසෙන් යම් කිසි කෙස් ලොම්නිය දත් ආදී යම් කිසි දෙයක් කමඨහනක් හැටියට සමත වශයෙන් ඒක ගැන නිතර මෙනෙහි කිරීම තුලින් එහි සිත රඳවා ගැනීම තුලින් ඒකාග්‍රතාව මගින් ඒ ගැඹුරට දැකීමෙන් ඔන්න එතකොට තේරෙනවා අන්න අර විදර්ශනා වශයෙන් ඊළඟට මේකේ තියෙන ධාතු ස්වභාවය ආදී දැකීමට අවස්ථාවක් සැලසෙනවා ඒක අසුභ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මේක පිළිබඳව තිබෙන අල්ම ඉවත් කරලා මේක යථා තත්ත්වය වටහා ගන්න පුළුවන් වෙනවා. විදර්ශනා ඥාන මෝරගෙන යනකොට අර දැන් ලෝකයේ මේ විදර්ශනා දැන් අපි කියනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා වචනයක් කියනවා වින්නත්. නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ මේ විනිවිද යන ප්‍රඥාව. ප්‍රඥාව කියන එක විනිවිද යන දෙයක්. දැන් අපි මේ ශරීරය ගැන හිතුවාම දැන් අපි බොහෝ විට යොදනවා ශරීර කූඩුව කියලා. ඇත්ත වශයෙන්ම මේක කූඩුවක්ම තමයි. මේ ශරීර කූඩුව ඇතුලේ හිත හිර වෙලයි තිබෙන්නේ. මේක කූඩුව මේ මායя හදාපු කූඩුවක්. මායя මවන කූඩුවක්. මායя මවාපු මේ ශරීර කූඩුව තුල හිත හිර වෙලයි තිබෙන්නේ. ඉතින් හිතේ විමුක්තිය ලබා ගැනීමට තමයි මේ නිවන් දැකීමට තමයි කෙනෙක් වෙහෙසෙන්නේ ඥානවන්ත පුද්ගලයා වෙහෙසෙන්නේ. මේ නිවන් දැකීම කියලා කියන්නේ මොකක්ද? මේ කූඩුව මේ කූඩුව විනිවිද දැකීම. මේ කූඩුව විනිවිද දැකීම තුලිනුයි හිත විමුක්ත වෙන්නේ. අන්නේ විනිවිද දැකීමයි ඔය විදර්ශනාවෙන් කෙරෙන්නේ. මේ ප්‍රඥාව කොයිතරම්ද කියතොත් මේක උපමා කරලා තිබෙනවා වෛරෝඩියකට. එහෙම නැත්නම් දැන් ඔය වෛරෝඩි ඔය දැන් යම්කිසි වජ්‍රමාණික්යක් කියන එක අනිකුත් මැණික් කපන්න පුළුවන් දෙයක්. අනිත් මැණික් කපන්න පුළුවන් තරම් ශක්තියක් තියුණු බවක් කියන එකක් තමයි වජ්‍රමාණික්කය. අන්න මේ විදර්ශනා ඥානයත් වජ්‍රමාණික්යක් වගේ විනිවිද යනවා. විනිවිද දකින්නවා. විනිවිද දකින්නේ මේකේ දැන් අනිත්‍යතාවය දකින්නවා කියලා කියන්නේ අනිත්‍යතාවයේ පැති දෙකක් තිබෙනවා. පෙති දෙකක් තිබෙනවා. ඇතිවීමයි නැතිවීමයි. පටන් ගන්නෙ මේකේ ඇතිවීම ස්වභාවයයි නැතිවීම ස්වභාවයයි මෙනෙහි කිරීමෙන්. ඒක ගැඹුරට යනකොට ඒක තුලින් මිනිවිද දකිනවා මෙතන ඇති දෙයක් නැහැ කියන එක. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, නිස්සාර බව ඒ තුලින් දකින්න පුළුවන් වෙනොත් ඒක ගැඹුරට ගැඹුරට යන්න යන්න. එතකොට ඔන්න ඕක තමයි මේ ඇතිවීම නැතිවීම දැකීමයි මේ වජ්‍රමාණික්කයේ ක්‍රියාකාරීත්වයේ මුල් අවස්ථාව. විදර්ශනා ප්‍රඥාව. ওই විදිහට දැකලා එතකොට මේක පෙන පිනක් හැටියට වටහා ගන්න පුළුවන් වන්නේ. වෙන કૃත්‍රිම උපකරණ වලින් නෙවෙයි, වෙන કૃත්‍රිම දේවල් වලින් නෙවෙයි. ඒකට හැබැයි ඉන්දියාව අපට මේ ස්වභාව ධර්මයෙන් තිබෙනවා ලැබෙනවා. නිදර්ශන මාර්ගය. දැන් අතීතයේ බුද්ධ කාලේ ඒ බුදු පියාණන් වහන්සේ දැක්වූ උපමා ටික තමයි මේ සංඝයා වහන්සේලා භාවනා කරන්න යනකොට කැලේට අරගෙන ගියේ. වෙන පොත්පත් නෙවෙයි. වෙන පොත්පත් කරගහගෙන ගියේ නෑ. ඒ උපමාම ප්‍රයෝජනවත් වෙනවා. මොකද උපමාවක තිබෙනවා මහා ග්‍රන්ථයක කියන කාරණා රාශියක්. නමුත් ඒක ඒක හසු වෙන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් වන්නේ ගැඹුරෙන් ගැඹුරට යන්න යන්නේ. මේ පෙන පිටක් කියන එක සාමාන්‍යයෙන් කිව්වහම මේක කොතනක් දකින්න පුළුවන් දෙයක් ළඟ දිහා බැලුවාම. ඒක බලලා අහක බලාගත්තොත් ඒක ඉහට යන්නේ නැහැ. නමුත් ඒ උපමාව විතරක් නෙවෙයි. උපමේය. ඒ උපමාව අනුව මේක මොකටද බුදු පියාණන් වහන්සේ උපමා කරලා තිබෙන්නේ? මේක මේ ශරීරයට බැලු බැලමට මේක හැබැයි පිළිගන්න බැරි බවක් පෙනෙනවා. නමුත් හිත ගැඹුරට මේක යොදලා මෙනෙහි කිරීම යොදලා කල්පනා කරන්න මේකට නිතර හිත යොදවනකොට ඔන්න මේ කොයිතරම් සත්‍යද බුදු පියාණන් වහන්සේ වදාළ එක කෙනෙක් පැටහෙනවා. ඔන්න ඔය විදිහට එතකොට විදර්ශනා ඥාන බලාපොරොත්තු වෙලා අර කියාපු අර අමෘතත්වයට අර මායයට නොපෙන්න තැනට යන්න බලාපොරොත්තු වෙන කෙනා කල යුත්තේ ඔන්න ඔය විදිහට අර විදර්ශනා ඥාන තියුණු කර ගැනීමයි. පේන උපමං කාය මිමං විදිත්වා. ඉතින් ඒ වගේම මේකේ තියෙන මිරිඟු ස්වභාවය. මේකේ මිරිඟු ස්වභාවය ගැන කල්පනා කරලා බැලුවත් දැන් මිරිඟුව කී තිබෙන අර ලක්ෂණ අපි කලින් කිව්වා. ඒ මුවා රැවටෙනවා. ඒකට විශේෂයෙන්ම මිරිගුව කියලා කියන්නේ මුවා තමයි මේක බොහෝ දුරට අඥාන සත්වයක් හැටියට ඒ ඈත පෙනෙන නිසා ග්‍රීෂ්ම කාලයේ වතුර වගේ එතන දුවගෙන යනවා. යනකොට එතන ඒක නැහැ. නමුත් ඒ ගත්තු දෘෂ්ටි අනුව ඈත තවත් ඈතට පේනවා. ඉතින් ඒ විදිහටම දිගටම දුවලා අන්තිමට හති වැටෙනකන් දන්නේ නැහැ. අන්න ඒ විදිහේ තත්ත්වයක්. දැන් රූපය පිළිබඳවත් ඒකයි ලෝකයා මේ රූපය පිළිබඳව ඇලුම් කිරීම. මේක මේ මායාවේ වැඩක්. කෙලෙස් මායාවේ වැඩක්. මේක පෙන්눔 කරන්නේ හැමතිස්සෙම මේක සුබ දෙයක් හැටියට. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ලෝකයා විපරීත අදහස් හතරක් තුල හිර වෙලා සිටිනවා කියලා. විපල්ලාස කියලා කියනවා. අනිත්‍ය දේ නිට්ටය හැටියට සලකනවා. අසුබ දේ සුබ හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අනාත්ම තමාගේ නොවන දේ තමාගේ හැටියට සලකනවා. ඔන්න ඔය විදිය විපරීත තත්වයක් විපල්ලාස තත්වයක් ලෝකයේ තිබෙනවා. ඒක අනුව අර වෙන පිටක් ඒක නිත්‍ය දෙයක් බොහොම අලංකාර දෙයක් කියලා ඒ විදිහට යමක් ඒක ලබාගත යුතු දෙයක් කියලා ඒ විදිහට සාරවත් දෙයක් කියලා වගේ පෙනෙනවා. මිරිඟුව පිළිබඳවත් ඒ වගේ වතුරේ කියලා හිතාගෙන ඒක ඉතින් පිපාසිත මුවාට ඒ වතුර බොන්න ඕනකම නිසා ඈතට යනවා. ওই විදිහට ලෝකයා ඒකට කියනවා තණ්හා මාන දික්ටි වශයෙන්. තෘෂ්ණාව කියලා කියන පිපාසය නිසාම බොහෝ විට අර ඈත පෙනෙන දර්ශනය ඒ සතා දෘෂ්ටියක් හැටියට ගන්නවා මේ වතුරමයි වෙන දෙයක් නොවේ. ඒ දැඩිව ගත්තු දෘෂ්ටිය නිසා ඊළඟට ඒක අනුව ඇති කරගත්තු හිතවිලි නිසා ඒ මෝහා දුවනවා. ඉතින් ওই විදිහට විපල්ලාස කියන මේ විපරීත අදහස් තුන් මට්ටමකින් ක්‍රියා කරනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා. සංඥා විපල්ලාස කියලා කියන්නේ හැඳිනීම. මුවා හැඳින ගන්නවා අර ඈත පෙනෙන මිරිඟුව වතුර හැටියට. ඊළඟට ඒ හැඳිනීම අනුව හිතවිලි රාශියක් ඇති කර ගන්නවා. අන්න එතෙන්ට ගියොත් තමයි මට වතුර ටිකක් බොන්න ලැබෙන්නේ කියලා. ඒ හිතවිලි ඒ බලාපොරොත්තු පැතුම් ඒවා නිසා තමයි මුවා දුවන්නේ ඊළඟට අර ඈත පෙනෙන එක අනුව දෘෂ්ටියක් ඇති කර ගන්නවා. මේක වතුරමයි. මෙතන නැති වුණත් අර තව ඈතට ගියාම පේනවා. ඕක මේ පෙනෙන නිසා මේක ලබා ගන්නම පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ මේ මිරිඟු ස්වභාවය මේ ශාරීරිය පිළිබඳවත් එහෙමයි ශරීරයට උපකාර වෙන අනිකුත් සුඛෝපභෝගී දේවල් පිළිබඳවත් එහෙමයි දැන් එදිනදා ජීවිතය අපි දන්නවා මේ කියන කාරණා තුන ක්‍රියාත්මක වෙන ආකාරය දැන් සමහර විට තමන්ගේ අසල් වාසියා අසල් වැසියා ඊටාත්ම නවතම එහෙම නැත්නම් නවතම සුඛෝභෝගී භාණ්ඩයක් තමන්ගේ නිවසට ගෙනෙනවා මේක දැකලා හිතා ගන්නවා මේක කොහොම හරි මමත් ලබා ගන්න ඕන කියලා මේක තමයි මිරිඟුව ලබාගත්තු දවසට මමත් මිනිහෙක් කියලා හිතා ගන්නවා. හිතාගෙන ඉතින් ඒක වෙනුවෙන් ණය වෙනවා, ණය තුරුස් වෙලා හම්බු කරලා කොහොම හරි ඒ සුඛෝභෝගී භාණ්ඩය අර විශිෂ්ට කාමරයේ තිබෙන ඒ භාණ්ඩය සමනුත් ලබා ගන්නවා. ඒ ලබා ගන්නකොට අසල්වැසියාගේ ඒ භාණ්ඩය ඊළාට ඒක මුළු තැන්කට ගිහිල්ලා, කුස්සියට ගිහිල්ලා. ඒ වෙනුවට වෙන භාණ්ඩයක් ඇවිල්ලා. ඉතින් ඊළඟට ඒක ලබා ගන්න බලනවා. ওই විදිහේ මිරිඟුවක් ඔස්සේ ලෝකයා දුවන්නේ. මේ ශාරීරිය පිළිබඳවම වගේම මේ ශරීරයට උපකාර වන සුඛෝභෝගී භාණ්ඩ ආදී පිළිබඳව ওই විදිහේ තෘෂ්ණාවකින් බරපතල තෘෂ්ණාවකින් ලෝකයා මුළු ජීවිතයම ගෙවෙනවා. මේක සිදුවෙන්නේ මේ මායя නිසා. අන්නේ හරිය තමයි ඊළඟට ගාථාවේ සඳහන් වෙන්නේ චෙත්වාන මාරස්ස පපුප්පකානි. මායයාගේ ඒ අර මල් සැර එහෙම නැත්නම් මල් තුඩ ඇති ඊ සැර ඒවා කපා හැරීම. මෙතන ගැඹුරු අදහසක් කියවෙන්නේ. මොනවද මේ ඊ සැර? මේ කියන්නේ මේ කෙලෙස් මායයා මේ ඊතල විදින්නේ මේ අපේ ඉන්ද්‍රිය හයටයි. ඇස කන නාසය දිව කය සිත කියලා මේ වාට මේ අරමුණු එන කෙලෙස් අරමුණු මෙතන මේ දක්වලා තිබෙන්නේ. ඒ කෙලෙස් අරමුණු හොඳ මුහුණු වරින් එන නිසා ඒවා අර මල් සැර හැටියට දක්වනවා. ඒ මල් සැරවලට ඒවා හරියට කපා හරින්න බැරි නම් ඊතලයක් දිහා බලන්නේ ඊතලේ ඉස්සරහා මලක් තිබෙන නිසා නමුත් මල දිහා බැලුවට මොකද ඇවිල්ලා ඇහි ඇනින්නේ. ඒ වගේ දෙයක් මෙතන තිබෙන්නේ. ඉතින් ඔය කෙලෙස් ස්වභාවය මේ කපා හැරීමට මොකද්ද උපකාර කරගන්නේ? ඒතර අපි කලින් කියපු වජ්‍රමාණික්‍යමයි. විදර්ශනා ප්‍රඥාවමයි. ඒකට කියන්නේ විදර්ශනා මානසිකාර්ය කියලා මෙනෙහි කිරීම. විදර්ශනා මානසිකාර්ය තුලින් තමයි මෙන්න මේ කෙලෙස් අරමුණු කපා හරින්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙනෙහි කිරීම කියන එක මෙනෙහි කිරීම තුලින් සාමාන්‍ය ලෝකයාගේ ඒ කියන්නේ අඥානව මෙනෙහි කළොත් වෙන්නේ කෙලෙස් වලට යට වෙලා මෙනෙහි කළොත් වෙන්නේ ඒ අරමුණ අනුව තවත් නොයෙකුත් නිමිති අරගන්නවා. අරමුණක් එන්නේ නිකන් නෙවෙයි නිමිති අරගෙන. සිතට කෙලෙස් නොයෙකුත් නිමිති දෙනවා. ඒක සුභයි. බොහොම මේක නිත්‍යයි. අපි මේ විදිහටම ගත්තොත් ඒක නිත්‍යයි. සැපයි. සැපගෙන දෙන එකක් සුබ දෙයක්. මේක මගේ කියලා ඒ හැඟීම් දෙනවා. ඒ වගේම තව එක ප්‍රියමනාප ස්වરૂපයක් තිබෙනවා. ඒ අනුව ආසාවන් වඩවන ස්වභාවයක් මේ ඉන්ද්‍රිය අරමුණු වල තිබෙනවා. මෙන්න මේ අරමුණෙහි ඇති මේ හිත అలවන ස්වභාවය, ඇලීම් ස්වභාවය, බැඳීම් ස්වභාවය කපාහරලා අරමුණ විනිවිද දකින්න පුළුවන් වන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. අන්නේ විදිහටයි එතකොට මායාව විදින මේ කෙලෙස් ඊතල මේ කෙලෙස් අරමුණු මේ ඊතල කපහරින්න පුළුවන් කපහරිනවා කියලා කියන්නේ ඒ විදිහට ඊටාම ශීඝ්‍රයෙන් මේ අරමුණ අරමුණ මෙනෙහි කරන්නේ එතකොට ඒවායේ නිමිති වලට යටවීමට නොවේයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකීමට මේ අරමුණු උපකාර කරගන්නවා. අන්න ඒකාව මෙන්න පැවතුන ඔන්න ගියා. අරමුණ ආව පැවතුන ගියා. ඔය තුලින් තේරුම් ගන්නේ මොකද්ද? කොයිතරම් ඇත්තද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය ස්වභාවය? ඊළඟට ඒක තුලින්ම දකිනවා මේකට ඇල්මක් ඇති කරගත්තා ඒකම තියෙන්නේ මේකෙන් වෙන්වීම නිසා ඇතිවන ශෝකයයි භයයි සංతాපයයි දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔය විදර්ශනා ඥාන තුල තිබෙන්නේ අපි මේ දීර්ඝ සංසාරයේ අනන්ත කාලයක් ලැබූ අත්දැකීම් සම්භාරයමයි මේ සියලුම අත්දැකීම් සම්භාරය ඊටාම සුළු ක්ෂණයකට යොදලා මේක ඊටාම අර ඉදුරු මිනක් වගේ ඒ කපාගෙන යන තත්වයකට පත් කරලා තමයි මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ භවෙන් මිදෙන්න පුළුවන් වන්නේ. බුදු පියාණන් වහන්සේ දෙන විසඳුම මොකක්ද? සාමාන්‍ය ලෝකයා හිතන විසඳුමක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයා හැම දෙයකටම දකින්නේ තණ්හාවත් අල්ලා ගැනීමත්. තණ්හා උපාදාන කියලා කියනවා. තෘෂ්ණාව නිසා අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම නිසා අල්ලා ගැනීම තුලින් සාමාන්‍ය ලෝකයා ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා දැන් කුඩා දරුවෙක් බයක් වෙනකොට මව්ගේ ඇඟේ එල්ලෙනවා. මව් සමහර විට ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ එන්න එනවා හොරෙක් එහෙම එනවනම් මරන්න කෙනෙක් එනවනම් ඒ අය සමහර විට ඔය ආරක්ෂක බටයින්ගේ ඒ අයගෙන් ගෙල්ල එනවා මේ එක එල්ලීමක්වත් එල්බ ගැනීමක්වත් ස්ථිර නැති බව මේ කාලේ මේ පින්නතුන් හොඳට දන්නවා. මේ අල්ලාගන්න එල්බෙන ස්වභාවය තුලින් කවදාවත් මායя ජය ගන්න බෑ. මරණයෙන් බේරෙන්න බෑ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ මහා පුදුම කෙනෙකුට හිතාගන්න බැරි විදිය විසඳුමක් දෙන්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මායාවෙන් බේරෙන්න නම් මායාව අදිනකොට අතහරින්න ඕන. මායාව අදිනකොට අතහරින්න ඕන. මොකද මායාව අදින්නේ අදින ඒ ගැම්මට ගැම්ම තුල තිබෙනවා අර ශෝකය, භය, ਸੰతాපය, විලාපය ගෙන දෙන චිත්ත tattya. යමක් යම් කිසි කෙනෙක් දැඩිව යම් කිසි දෙයක් ග්‍රහණය කරගත්තොත් අල්ලගත්තොත් ඒ අල්ලගත්තු කෙනෙක් අදිනකොට ඒක තුලින් ඇති වෙනවා භයක්, ਸੰతాපයක්, ශෝකයක් අපි හිතමු කටුවත්ත කෙල්ලුණා කියලා. ඒ කටුවත්ත අදිනකොට මේ තනත්තගේ අතත් තුවාල වෙනවා. ඒ වගේ මේ ලෝකයේ උපාදානි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරා අල්ලගෙන බේරිය හැකි කිසිම දෙයක් මම මේ භවයේ දකින්නේ නැහැ කියලා. ඒක කෙනෙකුට හිතා ගන්න අමාරු. ඒක එක එක මට්ටමින් කෙනෙක් තීරණය කරගන්නවා මේ මේ ටික විතරක් මම අල්ල ගන්නවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අල්ල ගන්න තාත් හැම දෙයක්ම ඒක තුලින් මායයට ගොදුරු වෙනවා කියලා. කොයිතරම්ද කියතොත් ඉන්නවා තුනේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා මේ අපි දැන් බෞද්ධයින් හැටියට නිතර අහලා තියෙනවා මේ මමයේ මාගේ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන ගොඩවල් පහකට කියලා. මෙන්න මේ එක එක ගොඩක්ම මාය හැටියට බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තිබෙනවා. රූපයත් මාරේ, වේදනාවත් මාරේ, සංඥාවත් මාරේ, සංස්කාරත් මාරේ, විඥානයත් මාරේ. එතකොට මේ ඔක්කොම මායයට අයිති දේ හැටියට දක්වනවා. එතකොට මායයට අයිති නොවන දේ මොකක්ද? මෙන්න මේ අතහැරීම තුලින් අතහැරීමමයි එතන තිබෙන්නේ විමුක්ති සුවය. මේක අල්ලා ගැනීමෙන් ලබන දෙයක් නෙවෙයි. දැන් අපි මේකට සාමාන්‍ය උපමාවක් අපි ගනිමු. දැන් කඹ ඇදිල්ලක් ගැන හිතලා බලමු. කඹ ඇදිල්ලක මොකක්ද වෙන්නේ? ආරම්භයේදී අපි දන්නවා ඒ දෙපැත්තේ ඉන්න දෙපිරිස මේ කඹය බඳා ගන්නවා පුළුවන් වෙර දාලා. තව ඕනනම් ඇඟෙත් දවට ගන්නවා. මේක ඩිංගක්වත් හෙල්ලෙන්න දෙන්නේ නැහැ කියලා තද අදිෂ්ඨානයකින් කඹේ එල්ලෙනවා. එතකොට අර එක පැත්තක් අපි හිතමු කොහොම හරි ජය ගන්න පුළුවන් ඒ පැත්ත ඇද්දා කියලා අදිනකොට අර ඒ සමහරු බිම හීරිලා තුවාල වලටත්පත් වෙනවා අර කෙල්ලිලා හිටියෝ ඒක අපිට හොඳ ප්‍රත්‍යක්ෂ කාරණයක් නමුත් අර ජයග්‍රහණය පිළිබඳ අර එතනක් තියෙන්නේ අර මිරිඟුව මිරිඟුව පිළිබඳ හැඟීම නිසා මේක දැඩිව අල්ලගෙන ඉන්නවා ජය දත්තා කියලා හිතා ගන්නවා නමුත් මහා හතියක් මැද්දේ මේක සතුට ප්‍රකාශ කරනවා ওই විදිහේ තත්ත්වයක් ලෝකයේ විසඳුම හැටියට දක්වන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරන්නේ ওই විදිහේ දෙයක් නෙවෙයි මාය ආධින කොට අතහරින එකයි අර විදියට මුළු ගැම්ම දාලා අදිනකොට ඇතහැරියොත් මොකද වෙන්නේ? එතෙන්දී මායයටයි පීඩනය. මායයටයි එතෙන්දී පීඩනය. Taman නිදහස්. Tamanට භයක්, ශෝකයක්, විලාපයක්, සංతాපයක් මුකුත් නැහැ. ඇතහැරීම. ඒකේ දිනදා ජීවිතයේ කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපි මේ අල්ලගෙන ඉන්න දේ තුල තිබෙනවා දුකගෙන දේ. අපි හිතමු අපි බොහොම අපේ දත් කූට්ටම ගැන බොහොම ආඩම්බරයි. ඉදිරිපිටම තියෙන දතක් කැක්කුම් දෙනවා. දත් කැක්කුමක් වෙනවා. දත් කැක්කුම අපි කොහොම හරි දරා ගන්නවා මේ දත ගියොත් අපේ මූණේ ලොකු අඩුපාඩුවක්. නමුත් දන්ත වෛද්‍යවරයා කියනවා මේක නරක් වෙච්ච දතක්. මේක කොහොම හරි මේ ගියේ නැත්නම් අනිත් ඒවටත් පාඩු වෙනවා කියලා ඔන්න එදා අර දතර තිබෙන ආසාව හක් කරලා මේක උගුල්ලන්න ඉඩ දෙනවා. ඒකේ කිල්ලුවාට පස්සේ ඔන්න සාහනේ. අන්න ඒ දත පිළිබඳ කාරණිය තමයි දත යුත්තේ. ওই විදිහේ තත්ත්වයක් ලෝකයේ තිබෙන්නේ. අපිට මේක එදිනදා ජීවිතයේ සාමාන්‍යයෙන් ඔය නිදසුනක් කිව්වත් එක්පාරට වැටෙන්නේ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කළාය මේක ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. අතහරින්න බැරි දේවල් අතහැරියා. මොකද දැක්කා මේ එක එකක්ම සියුම් අර මාර්යාගේ සියුම් ඊතල වගේ එක එකක්ම මේ මාර්යාගේ ආරාධනා අල්ලගන්න කියලා දෙනවා. ඔන්න මේක අල්ලගන්න කියලා ඊළාට අදිනවා. ඒක අල්ලගත්තු හැටි අදිනවා. මෙන්න මේ අල්ල ගැනීම තුලත් අපි තම මේක තුලින් මේ ගැඹුරු ධර්මයක් පිළිකර ගන්න බලමු මේ උපමාව තුලින්ම. දැන් අර කඹේ ඇල්ල ගැනීම ගැන අපි කිව්වා. කඹයක් අල්ල ගන්න අවස්ථාවේ කඹ ඇදිල්ලක කොයිතරම් උත්සාහයක්, ප්‍රයත්නයක්, වීරයක් එහෙම නැත්නම් අපි හිතමු මේකගේ ඔරොත්යක් ඒ වෙනුවෙන් යොදනවද, සැතක් යොදනවද? මේ කඹය අල්ල ගන්න, බදා ගන්න. අන්න ඒ විදිහේ මේ ලෝක සත්‍යය තුල තිබෙනවා හැම දෙයක් පිළිබඳව මේ හිතෙන් වචනයෙන් කයෙන් දැඩිව අල්ලගන්න චේතනා ප්‍රාර්ථනා බලාපොරොත්තු වශයෙන් මේවායේ එල්බගෙන ඉන්න ස්වභාවයක්. එහෙම නැත්නම් අපි මේක වෙන විදියකට කියනවා නම් අරැඳීම් රාශියක් තිබෙනවා. යමකට අරැඳීම් රාශි අරැඳීම් කියන වචනේ මේ පින්නතුන් දන්නවා සූදානමක්. ලොකු සූදානමක් අරැඳීමක්. අපේ මේ මුළු මහත් ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට ජීවිතයේ එහෙම් පිටින්ම ජීවත් වීම සඳහා ජීවත්ව සිටීම සඳහා නොමැරී සිටීම සඳහා දරන සූදානමක් අරැඳීමක් අරැඳීම් සමූහයක් මේ අරැඳීම් ඉවර වෙන්නත් කලින් මේ අරැඳීම් හරියට කරලා ඉවර වෙන්නත් කලින් මාරයා මේක ඇද ගන්නවා අන්න ඒ අවස්ථාවේ ඉතින් අර අපි කලින් සඳහන් කළ ආකාරයට භය සංతాප විලාප මැද්දේ දුක් වලටපත් වෙනවා මම මැරුණා කියලා හිතා ගන්නවා මම මැරුණා කියලා හිතා ගන්නවා ඊළඟට හිතාගෙන කොහොම හරි ඊළඟට වෙන තැනකට ඒ කර්මානුරූපව අර ඇති කරගත්තු අර කෙලෙස් නිසා කෙලෙස් මායя නිසා ඇති කරගත්තු ඒ කර්මානුරූපව තව උත්පත්තියක් ලබනවා ඊළඟට එතන පදිංචි වෙනවා එතන පළපදියම් වෙනවා මායя එලවට අදිනවා මැරෙන්න ඉන්න කෙනා මෙලවට අදිනවා මේක අන්තිමට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරා මේක දෙලොවටම නැති ඇදිල්ලක් කියලා. මේක ඇදලා ඉවර වුණාට පස්සේ එතන ගිහිල්ලා පදිංචි වෙන පළපදියම් වෙනවා. මනුෂ්‍ය රූපයක් ඇතිව ඉඳලා ඊළඟට ගිහිල්ලා තිරිසනෙකුගේ කුසක උපන්නා කියලා හිතමු. ඊළඟට ඒ අවිද්‍යාව නිසා ඒ ශරීරේ කුඩුව බදා ගන්නවා. ඒ ශරීරයට අදාළ ඉන්ද්‍රියන් බදා ගන්නවා. මම මේ මාගේ කියලා. ඔන්න ඔය විදිය ඕකයි සංසාර ගමන කියලා කියන්නේ. මේ ගමන සතපුම් වලින් මීටර් වලින් මනින්න පුළුවන් ගමනක් නෙවෙයි. ඔය සංසාර ගමන තියෙන්නේ මෙන්න මේ දෙක අතරේ. මේ එළොවයි මෙළොවයි කියලා ওই විදිහට තමන් අල්ලා ගන්න තැන එහෙම නැත්නම් එතනයි මෙතනයි කියලා වගේ දැන් අර මිරිඟුව ගැන කිව්ව අවස්ථාවේදී මුවා මෙතන ඉඳලා එතන පෙනෙන වතුර සොයාගෙනයි දුවන්නේ. එතනයි මෙතනයි සම්බන්ධ කිරීමට යොදන්නේ මොකක්ද මාන්නය. එතන තණ්හාව කියලා කිව්වනම් අර මෙතන ඉඳගෙන මුවා දකින්න දර්ශනය මෙතන ඉඳලා මුවා ඇති කරගන්න හිතවිල්ල තණ්හාව අනුව හිතවිල්ල ඇති කරගන්නවා ඈත පෙනෙන දෘෂ්ටිය ඒකට උපකාර වෙනවා මේ දෙක සම්බන්ධ කරගන්නවා මාන්නේ මම එතෙන්ට ගියොත් අන්න වතුර ටික බොන්න පුළුවන් කියලා. ඔය තියෙන තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් තුන අනුව ලෝක සත්වයා මේ දීර්ඝ සංසාර ගමන යනවා. අපි දීර්ඝ කියලා කිව්වට මේක එක තැනම කරකැවිල්ලක් වගේ. එකම තැනක කරකැවිල්ලක් වගේ. ওই විදිය මහා පුදුම විදිය තත්වයක් තිබෙන්නේ. ඉතින් මේක මේ විදිහේ චක්‍රයක් නං මේක දුවලා බේරෙන්න බෑ විමුක්තිය ලබා ගන්න බුදු පියාණන් වහන්සේ ඒක නිසා තමයි ප්‍රකාශ කරේ මේ බඹයක් පමණ මේ ශාරීරියම තුල මම ලෝකයක් ලෝකයේ ඇතිවීමත් ලෝකයේ මිදීමත් ඒකට මාර්ගයක් දක්වනවා කියලා. මේක අර කලින් අපි සඳහන් කළ ආකාරයට මේ ශරීර කූඩුව විනිවිද දකින්න ඕන. මේ එක එකක්ම විනිවිද දකින්න ඕන. බුදු පියාණන් වහන්සේ මෙතන මේ උපමා දෙකයි මෙතන දක්වලා තිබෙන්නේ. ඒ ධර්මයේ දක්වලා තිබෙනවා මේ පංචස්කන්ධයටම උපමා. මේ පින්නතුන් කොටිකුත් අහලත් ඇති. අර රූපය පෙන පිඬකට වේදනාව දිය බිබුලු. වැටි අවස්ථාවක වතුර වැටෙනකොට ඒ ඊටාම ශීඝ්‍රයෙන් නැතිව නැති වෙන දිය බිබුලු වගේ. ඊළඟට සංඥාව මිරිඟුව ගැන බව කිව්වා. සංස්කාර කියලා කියන අර සංස්කාර කියන එක අපි තේරුවේ අර නොයිකුත් චේතනා ප්‍රාර්ථනා බලාපොරොත්තු අර ඇඳීම් සූදානම් වීම මේ සියල්ල මේ අපි මේක සිතෙනුයි වචනේනුයි දැන් කඹ ඇදිල්ලෙද්දිත් ඔය වචනේ හිතන් යොදා ගන්නවා කයයි වචනයයි සිතයි මේ ඔක්කොගෙම තුලින් විශාල ප්‍රයත්නයක් ප්‍රයත්න රාශියක් මේ කඹ ඇදිල්ලක් තුල තිබෙනවා ඒකට සූදානම් වීම අර ඇඳීම් රාශියක් ඒ වගේ මේ සංස්කාර ගොඩක් මේවයි හරයක් නැහැ නිස්සාරයි දැන් කෙහෙල් කඳකට සංස්කාර උපමා කරලා තිබෙනවා කෙහෙල් කඳක අරටුව සොයා ගන්න මේ අරටුවේ කියලා මේ කෙහෙල් කඳේ ස්වභාවය දැකලා මේක පිනිදු නිසා හිතා ගන්නවා මේක මේ හොඳ අරටුව ඇති ලීයක් කියලා පළමුවරට දූතු කෙනා. නමුත් මේක ටිකක් අත ගාගෙන යනකොට ඊගාම සියුම්ව අත ගන්නකොට මෙන්න පොත්තක් බව මේ අර හොඳට පෙනුනේ කිය පොත්තක් විතරයි. අරටුව නෙවෙයි. ඒක හක් කරනවා. ඔන්න දැන් තියෙන අරටුවේ කියලා. ඒකත් පොත්තක් විතරයි. ඊළඟට ඒකත් හක් කරනවා. ආ ඒකත් පොත්තක් විතරයි. අන්තිමට බඩේට යනවා. එතනත් නැහැ. එතනත් නෑ හරයක්. ඒක තුලත් තියෙන පොතු රාශියක්. ඔන්න ඔය විදිහට මේ මුළු මහත් සංසාරයේම එතකොට පින්වතුනි අපි මේ කරලා තියෙන පොතු ගහන එක. අරටුවක් ලැබිලා නෑ. අරටුවක් සොයාගෙන පොතු ගහ ගහ ගිහිල්ලා තියෙනවා. ඕකයි සංස්කාර සංස්කාර පරමා දුකා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ ලෝකයේ තියෙන ඊටාම සියුම්ම දුක සංස්කාර දුකේ කියලා. සාමාන්‍යයෙන් අපි දුකේ කියලා කියන්නේ අපේ හිතවත් කෙනෙක් නැති වුනහම, අසනීප වුනහම, ලෙඩ වුනහම, කන්න බොන්න දෙයක් නැති වුනහම, ඕවා තමයි අපි දුක කියලා කියන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා දුකේ සියුම්ම මට්ටම තමයි සංස්කාර. ඔක විදර්ශනා යෝගියටයි වැටහෙන්නේ. ක්‍රමක්‍රමයෙන් මේකේ දුක දුක නැති කරන්න නම් දැන් රෝගයක් නැති කරන වෛද්‍යවරයෙක් මොකද කරන්නේ? රෝගේ ඉස්සෙල්ලාම අර බාහිර බාහිරව පෙනෙන ලක්ෂණ ඒවා ටිකක් ඔය න තියෙනවා නම් ටිකක් වේදනාව තියෙනවා නම් ඒවා මර්ධනය කරලා නමුත් රෝගිය සුව වුණා නොවේ. රෝගියට හේතු වුණු ඒ මූල නිදාණයටම බෙහෙත් කරන්න ඕන. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ මේ රෝගේ නිදාණයම සොයාගෙන හිට හේතුව ඒක ඉවත් කළා. ඒ නිදාණය තමයි තණ්හාව කියන එක. තණ්හාව බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ තණ්හාව නිසා තමයි අර අල්ලගන්නේ. දැන් මේ ගොඩවල් පහම දුකක් වෙන්නේමක් නිසාද? ඒව අල්ලගෙන නිසා, අල්ලගෙන ඉන්න නිසා. අල්ලගෙන ඉන්න තාක් තමයි ඒක දුක. අතහැරියාම එතන දුකක් නැහැ. නමුත් ලෝක ස්වභාවය මේකක්ම අල්ලගෙන මෙය මමය මාගේ කියලා අල්ලගන්නවා කියලා කියන්නේ අතහරින්න අකමැති බව. අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ අතහැරීම අකමැති බව. ඒක හෙලි වෙන්නේ දැන් මේ එක එකක් පිළිබඳව අපි දෘෂ්ටි වශයෙන් ගන්නවා සාමාන්‍ය ලෝකයා රූපය එක රූපය මගේ කියලා කියනවා. රූපයට ඔබත් අතර අතර සම්බන්ධය මොකද්ද කියලා ඇහුවොත් කෙනෙක් කියනවා මේ රූපය මගේ කියනවා. ඒක යම් කිසි ආකාරයකින් ඒකට ඒ තර්කානුකූලව පෙන්වුවොත් ඒක මෙහෙම වෙන්න බෑ කියලා. නෑ නෑ පොඩ්ඩක් වැරදුනා. මම රූපය ඇති කෙනෙක්. එහෙම නැත්නම් මා තුල මා කියලා කවුරු හැටියට ගත්තත් මා තුල රූපය තිබෙනවා. එහෙම නැත්නම් රූපය තුල මා ඉන්නවා. ওই විදිහට මෙයින් පෙන්වුම් කරන්නේ මොකද්ද? රූපය අතහරින්න කැමති නෑ. ඒක කොහොම හරි එල්ලිලා ඉන්නව අර හතර ආකාරයකින්. ওই විදිහට 20 ආකාරයකින් එල්ලීම තමයි ඔය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ, දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් ඔය අතහරින්න අකමැති බව. තණ්හාව නිසා ඇතිවන දෙයක් ඒක. තණ්හාව නිසා උපාදානය. අන්න අල්ලගත්තට පස්සේ අන්න අර කඹෑදිල්ල දිනුන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට සංස්කාර කෙසෙල් කඳට උපමා කරලා තියෙන්නේ මක් නිසාද? මේකත් බුදු පියාණන් වහන්සේ සංස්කාර කෙසෙල් ගහට උපමා කරලා තියෙනවා. අපේ වත්තේ තියෙනවා කෙහෙල් ගස් කොතෙකුත්. එතකොට මට සංස්කාර තේරුම් ගන්න බොහොම පහසුයි කියලා කෙනෙක් හිතුවොත් වැරදි. මේක ගැඹුරින් සලකලා බලන්න ඕන. ඒ විදිහට දැන් ඊළාට විඥාන කියන එක ඊටත් වඩා සියුම් දෙයක්. විඥානය මායාවකට උපමා කරලා තියෙනවා. මායාව කියන්නේ මේ කාලේ කියනකොට විඥාව. විඥාවන් දැකීමට මේ කවුරුත් මේ විඥා සංදර්ශනව දකින්න කවුරුත් කැමැත්තෙන් යනවා. යන්නේ මොකටද? රැවටෙන්න. නිකම්ම නෙවෙයි මුදලුත් ගෙවලා රැවටෙන්නයි. නමුත් මේක මේ රැවටිල්ල කවදත් සංසාරේ කෙරෙන මේකට අමුතිය මුදල් නොගෙව්වා. මේ රැවටිල්ල තමයි විඥානය කියලා කියන්නේ. මොකද හිතේ මේ විඥානයේ ස්වභාවය නැති දෙයක් ඇති හැටියට පෙන්눔 කරනවා. ඒක බුදු පියාණන් වහන්සේ උපමාවට දක්වලා තියෙන සතර මං සංධියක විද්‍යාකාරයේ විද්‍යාවක් දැක්වීමේදී මා පෙන්වනවා ඇති හැටියට පෙන්වනව නැති දේවල්. ඒ මුලා වුණු අය ඒක දැකලා හාහූ කියලා සතුටු වෙනවා. නමුත් මෙතන ඇති දෙයක් නැහැ. නිස්සාර. උනේ හාරයක් නැත අරටුවක් නැත. කියන අවබෝධය තමයි අවසානයේදී කෙනෙකුට ඒ බුදු පියාණන් වහන්සේ නිවන හැටියට දක්වන්නේ. මේක සාමාන්‍ය ලෝකයා හිතාගන්නේ දැන් නිවන කියන එක යම්කිසි 아무තු ලෝකයක් හැටියට. අර මායාට නොපෙන්න තැන ඕකයි. මායාට නොපෙන්න තැන කියලා කිව්වේ ඒ චිත්ත tattය. ඒ කියන්නේ මැරෙන අවස්ථාවේදී කෙනෙක් අර අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කර ලෝකෝත්තර tattය මේ ජීවිතයේදී ලබා ගත්තා නම් අරහත්වයෙන් ඒ තැනැත්තාගේ මරණ අවස්ථාවේදී මායා අදිනකොට තමන් මේ පැත්තට අදින්නේ නැහැ. ඒ වෙනුවට මායා අදිනව නම් මේක ඔබේ නම් ගන්න කියලා වගේ අතහරිනවා. අතහරිනකොට අර ශෝක, ਸੰతాප, විලාප කිසිවක් නැහැ. ඔතනයි ඔක තහස තියෙන්නේ. මේක මහා පුදුම විසඳුමක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ. අදිනකොට අතහැරීම. මේ අතහැරීම මෙලොවම පළමුවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කරන මාර්ගය තමයි විදර්ශනා ඥාන කියලා කියන්නේ. අර අනිත්‍යතාව තුලින් ඒක දකින්නේ. අනිත්‍යතාව කියන වචනේ තුල මහා ගැඹුරක් තිබෙනවා. අනිත්‍යතාව කියලා කියනකොට අපි මේක ටික කලක් තියෙනවා කියලා හිතා ගන්නවා. අවුරුද්දක් නෙවෙයි මාසයක් මාසයක් නෙවෙයි දවසක් ওই විදිහට කියලා. අන්තිමට බලනකොට මේක මේකත් පිනිවිද දකින්න සිද්ධ වෙනවා. ඇතිවීම නැතිවීම දෙක තුලින්. ඒක ඊළඟට ප්‍රත්‍යක්ෂයට නැගෙන්නේ කොහොමද? ඊළඟට මේ ඇතිවීම නැතිවීම වලට වඩා වේගයෙන් ඒ දෙක බලමින් හිටිය කෙනාට ඊළඟට ශීඝ්‍රයෙන්, තාම ශීඝ්‍රයෙන් මේවා බින්දෙන යනවා පේනවා. දැන් අර ස්වාමීන් වහන්සේට අර පෙන පිඬ දැකලා මේ ශරීරයට උපමා කරේමක් නිසාද උන්වහන්සේට පෙනී ගියා මේ ශරීරය ඇති වෙනවටත් වැඩි වේගෙන් වගේ මේක මිදිලා යනවා. ඒ තරම් මේක නිතර නිතර බින්දී යනවා දෙයක්. මේ බිඳී යන ස්වභාවය සාමාන්‍ය පීවි ඇසට පෙනෙන්නේ නැහැ. අර අපි කලින් සඳහන් කළ ආකාරයට මේක අනුදක්නාදීන් දැක්කත් ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි. ඒක විද්‍යාගාරයේ දැක්කත් gedara ආවට පස්සේ මතක නැහැ. ඒක නිසා මේක ප්‍රත්‍යක්ෂ දෙයක් වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මේක අර සමාධියෙන්, උපේක්ෂාවෙන්, ඒකාග්‍රතාවෙන් සකස් වුණු සිතටයි මේක. මායාගේ අර මල්සර කපා හරිනවා කියලා කිව්වෙත් ඒකයි. අර මෙනෙහි කිරීම තුල තිබෙන්නේ මෙන්න මේ දෙකයි උපේක්ෂාවයි ඒකාග්‍රතාවයි. සමාධිය තුලින් ලබා ගන්න ඒකාග්‍රතාව. ඒක තුලින් අර සිත ශක්තිමත් වෙනවා, තියුණු වෙනවා. අර පිහියක් උනත් ඒ මොට්ට පිහියකින් කපන්න බෑනේ. ඒක හොඳට තියුණු කරගන්න ඕන. තියුණු කරගෙන ඊළඟට ඒක අර උපේක්ෂාව ඒක හරියට එල්ල කළා එතන නොසැලී, නොවිසිරී තබා ගන්න ආකාරයක් තිබෙන උපේක්ෂාවේ. ඔන්න ඒ දෙක තුලින් තමයි අර විදර්ශනා ප්‍රඥාව මතු කරගන්නේ. ඒ ප්‍රඥාව ක්‍රමානුකූලව අර ඇතිවීම නැතිවීම දෙක ඊළඟට ඒක තුලින් ඊළඟට බිඳී යනවා. ශීඝ්‍රයෙන් බිඳී යනවා පේනවා. බිඳි බිඳි යනකොට තේරෙනවා මේ බිඳි බිඳි යන දේ මම මොකටද අල්ලගන්නේ කියලා. බිඳි බිඳි යන දෙයක් අපි හිතමු දිරච්ච වැටක්. දිරච්ච වැටක් අල්ලගත්තට පස්සේ ඒ වැට ඒක ඒකම වැටෙනවා. ඒ වගේම දෙදරන දෙයක් කම්පණය වෙන දෙයක් අල්ලගත්තාම Tamanටයි පීඩාව. ඒ වගේ බුදු පියාණන් වහන්සේ වදාලා මේ එක එකක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන මේ හැම එකක්ම මේවායේ තියෙනවා එක්තරා කම්පන රාශියක්. අන්න ඒ කම්පන හැටියට සලකන්න පුළුවන් අර සංස්කාර කියලා කියන එක. අර අර අල්ලගත්තු අර ඇඳීම් සූදානම් බලාපොරොත්තු චේතනා ප්‍රාර්ථනා ආදී රාශිය නිසාම තමයි අර කම්පන ආදී ඇති වෙන්නේ. ඒ මානසික ගැටුම ඒක තුලින් මිදීමයි විමුක්තිය. මේ නිවන අපි ළඟම තිබෙනවා කියලා කියන්නේ ඕකයි. මේක ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. අවබෝධය ප්‍රඥාව තුලින් මේක නිකම් ප්‍රඥාවක් නෙවෙයි මේක අර ප්‍රත්‍යක්ෂ වශයෙන් ක්‍රමානුකූලව යම්කිසි කර්මස්ථානයක් අපි හිතමු දැන් අර කය පිළිබඳව කලකිරීමට නම් කෙස්ලොම් නියදත් ආදී යම්කිසි එයින් කොටසක් නිතර භාවනා මානසිකාරයට යොදාගෙන ඒ තුලින් සමාධි මට්ටමක් ඇති කරගත්තා ඒකෙන් අර කලින් අපි සඳහන් කළ විපල්ලාස කියලා කියන විපරීත අදහස් ඉවත් වෙනවා සුභ සංඥාව ඉවත් වෙනවා මේක පිළිබඳ ඇලුම් නැති වෙනවා එවෙනුවට ඒක යථා තත්ත්වය අවබෝධ වෙන පටන් ගන්නවා ඒ විදිහට ඒ අසුභ හැටියට මෙනෙහි කරනවා එහෙමත් නැත්නම් මේක ධාතු හැටියට මේ හැම එකක්ම මේ ශරීර කූඩුවේට ඇතුල් වෙන දේවල් ඒ වගේම අවට තිබෙන දේවලුත් අර පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ මහ පොළවේ වතුරේ ගින්නෙහි හුළඟේ අපි දකින යම්කිසි ලක්ෂණයක් මේකත් ගති ස්වરૂප පමණයි. මේවත් අපි හඳුනගන්නේ අර අන්ධ පුද්ගලයා අතපත ගාලා දැනගන්නවා වගේ අපි මේක මේ පටවි ධාතුවද කියලා දැනගන්නේ මේක තද නිසා. ඒකත් මේ ශරීරයට දැනෙන්නේ. ශරීරය තුලිනුයි අපි ඒක අවබෝධ කරගන්නේ. මේක තද දෙයක් කියලා. මේක වැగిරෙන සුළු දෙයක්ද? මේක උණු වෙන උණුසුම් ඇති දෙයක්ද? ඊළඟට මේක සෙලවෙන ස්වභාවය, පිම්බෙන ස්වභාවය ඇති දෙයක්ද? මේ ධාතු හතර මේ අපේ ශාරීරිය තුල තිබෙනවා. පඨවි ධාතුව දැන් වැඩියෙන් පවතින කොටස් හැටියට සැලකුවොත් කෙස්ලොම්නිය දත් ආදී ඒවා තුල තිබෙනවා මේ තද බව පිළිබඳ හැඟීම මතු කර ගන්න පුළුවන් ඒක තුලින්. ඒවා අල්ලනකොට ඒ තද බවක් තිබෙනවා. තද බුරුල් බව ආදී. ඒ වගේම මේ වැగిරෙන ස්වභාවය, දියාරු ස්වභාවය, කෙලසෙම් සොටු මුත්‍රා ආදී ඒවායේ අපිට දැනෙනවා මේ ශරීරය තුල මේ ආපෝ ධාතුවක් තියෙනවා ඊළඟට කුසගින්න තුලින් උණ ගැනීම ආදිය තුලින් දන්නවා මේ තේජෝ ධාතුව ඒ වගේම වායෝ ධාතුව මේ ආශ්වාස ප්‍රශ්වාසය ඉතින් මෙන්න මේවා තුලින්මයි බුදු පියාණන් වහන්සේ නිවන මතු කරගන්න දැක්ුවේ මාර්ගය දැක්ුවේ වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ මේ ශාරීරිය තුලම ශරීරයත් ඊළඟට අපාවට තිබෙන මේ ගසුත් බණ කියනවා මේ විදිහට මේ සැරසිලා කිව්වේ නැති වුණාට මොකද මේ ගස් කොළ මල් ගෙඩි මේ හැම එකක්ම බණ කියනවා. නමුත් ඒවට කන් දෙන්නේ නැහැ. බුද්ධ කාලේ නම් ඒ අය කන් දුන්නා මේවට. ඒ විදිහට තමයි මේ අතීතයේ සංඝයා වහන්සේලා අර කැලෑවකට ගිහාම ඒ ලැබෙන විවේක කාලය තුල ඒ තිබෙන පොත් කියවනවා. ගස්වල තියෙනවා පොත් බණ පොත්. ගංගාවල මේ තියෙනවා බණ. ඒව තමයි මේ මෙතන දැක්ුවේ ඒ සංඝයා වහන්සේ රා ගංගාවේ ඒ ගලාගෙන යන ඒ බණ පොතක් කියෙව්වා. ඔන්න ඒ විදිහට මේ ලෝකයේ යථා තත්ත්වය මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කොතෙකුත් දකින්න ලැබෙනවා. ඒවා තුලින් මේවා මතු කර ගැනීම තමයි විදර්ශනා ප්‍රඥාවට අයිති දෙයක්. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ විදිහට කල්පනා කරලා බලනකොට දැන් මේ හැම එකක්ම මේ සංස්කාර මේ මේ ශරීර කූඩුව කුඩුව පිළිබඳව තිබෙන ඇලුම් නැති කර ගැනීමෙන් මේක විනිවිද දැකීමෙන් තමයි අර මායයට නොපෙනෙන තැන කියලා දක්වන ඒ උතුම් උත්තරීතර ලෝකෝත්තර తත්වය නිවන ඒ විමුක්තිය කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ මේ ලෝකයේදී මේ සිත ඒ විමුක්ත తත්වයටපත් කරගත්තා නම් ඒ තැනත්තා තමයි නිවුණා කියලා කියන්නේ ඒ නිවීම එතෙක් තිබෙන්නේ දැවීමක් අන්නේ නිවීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි මේ ධර්මයේ පරමාර්ථය එතකොට මේ පින්නතුනුත් කල්පනා කරගන්න ඕනේ එදිනදා ජීවිතයේදී. මේවා කල් දමන්නේ නැතිව මේ අපේ මේ ශරීර කූඩුව අපි නිතරම ගෙන යන මේ ශරීර කූඩුව තුලම තිබෙනවා. වෙන එකක් තබා හැම බුදුවරයෙකුටම බුදු වීමට උපකාර වුණු මේ ආනාපාන සති භාවනාව ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් මේකද කියන්නේ මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයයි. මේ ආශ්වාස ප්‍රශ්වාස කියන ධර්මතාව ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් අපිට මේක හිතා ගන්න පුළුවන් මේ අපේ දීර්ඝ නිෂ්ඵල සංසාර දිවිල්ලේ දිවිල්ල තුලින් ඇති වුණු හතිය වගේ මේ මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක. ඇත්ත වශයෙන් පින්වතුනි ආනාපාන සතිය කියලා කියන්නේ හතිය නොවේ. වරදවල වටහා ගන්න එපා. සතිය කියලා කියන්නේ සිහියයි. නමුත් ආනාපානය කියලා කියන ආශ්වාස ප්‍රශ්වාසය හරියට මේ සංසාර දිවිල්ල තුල ඇතිවෙච්ච ජවය හතිය පෙන්눔 කරන දෙයක්. මේක තුල ගැබ් වෙලා තිබෙනවා. මේ සංසාර දුක පිළිබඳ පණිවිඩය. ඒකයි මේ ආනාපාන සතියෙන් බුදු වෙනවා කියලා කියන්නේ. මේක මේ ආශ්වාස ප්‍රශ්වාසය තුල කායානුපස්සනාව කියලා කියන කය අනුව බැලීම ඒ සතිපට්ඨානයක් තිබෙනවා. වේදනානුපස්සනාව කියලා කියන වේදනාව පිළිබඳව අවබෝධ කරගැනීමේ ශක්තියක් තියෙනවා මේ ආස්වාස් ප්‍රස්වාසය තුලම. සිතෙහි චිත්තාචාරය සිත හැතිරෙන ආකාරය අවබෝධ කරගැනීමේ ඒ රහසත් මේ ආනාපානිය තුල තිබෙනවා. ආස්වාස ප්‍රස්වාස දෙක තුල. ඊළඟට ධම්මානුපස්සනා කියලා කියන ඒ සිතට එන අරමුණු පිළිබඳව ඒ වායි යථා තත්ත්වය අවබෝධ කිරීමේ ශක්තියක් තිබෙනවා. ඒ අනුව අපි බලනකොට අපිට කල්පනා කරලා බලනකොට මේක මේ මේ සංසාර මේ ජවයේ මේකේ හතිය වගේ මේ ආස්වාස ප්‍රස්වාස දෙක මේ හතිය සංසිඳවා ගැනීමයි දිවිල්ල නතර කරලා එක තැනක වාඩි වෙලා මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයට හිත යෙදීම කියලා කියන්නේ පින්වතුනි මේ සංසාරික ජවයේ ඇති අරගෙන ආපු හතිය අරගන්න එකයි මේ හතිය අරගන්නේ මේ ආස්වාස ප්‍රස්වාසය සියුම් කර ගැනීමෙන් උත්සාහ කළා නෙමෙයි සංසුන්ව ඉඳගෙන ඒකට හිත යොදනකොට මේක මේක නොසන්සුන් වෙන්නේ විතර්ක ආදීන් හිතවිලි. හිත දුවනවා. හිත අර කලින් අගත්තු කෙලෙස් අරමුණු වලට දුවන ස්වභාවයක් තිබෙනවා. ආනාපාන සති භාවනාවට එකපාරටම ඉඳගත්තු කෙනාට ඒක එපා වෙන තරමට මේ විතර්ක ජාලාවල් ගලාගෙන එනවා. නමුත් ක්‍රමානුකූලව ඒකට උපකාර වෙන අර මූල කර්මස්ථාන හැටියට දක්වන බුද්ධානුසුති, මෛත්‍රී, අසුබ මරණ සතිය ආදී ඒ චතුරාර්යක්ෂාවෙන්ම වඩලා ක්‍රමානුකූලව වඩලා ආනාපාන සතියට ඉඳගත්තු පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් කරන්නේ මොකක්ද? අර ආශ්වාස ප්‍රශ්වාසයට මෙනෙහි කිරීමෙන්, සියුම්ව මෙනෙහි කිරීමෙන්, එහෙම නැත්නම් ඒකට සතිය පිහිටුවීම, ඒ තුල සතිය රඳවීමෙන්, විතර්ක වලට ඉඩ නොතැබීමෙන්, මායාවේ ඊතල කපා හැරීමෙන්, අන්න ටිකෙන් ටික අර ආශ්වාස ප්‍රශ්වාසයේ සංකීර්ණනවා, සංකීර්ණනවත් එක්කම වැටහීම් නුවණ, ප්‍රඥාව තියුණු වෙනවා. අන්නේ ඊළඟට විදුරු වගේ වජ්‍රමාණික්ය වගේ වෛරෝඩිය වගේ අර විදර්ශනා ප්‍රඥා ක්‍රමානුකූලව උද්‍යබ්බේ භංග ආදී වශයෙන් ඒවා වැඩිලා ගිහිල්ලා තමයි යම් කිසි අවස්ථාවක මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය මේක තුල තිබෙන මේ ආස්වාස ප්‍රස්වාසය ගැනීමේ ඔරොත්ය පව මේ සූදානම අරැඳීම් තුල තිබෙන සියුම් සංසාරික බන්ධනක් අවබෝධ කරගෙන යම් කිසි අවස්ථාවක අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන මාර්ගඵල ප්‍රතියේදීන් කෙනෙකුට පුළුවන් වෙනවා මෙන්න මේ ශරීර කූඩුවෙන් මිදිලා අර විමුක්ත සිත ඇති කරගන්න. ඒ විමුක්ත සිත ඇති කරගත්තා නම් ඒ තැනැත්තා එතන ඉඳලා ඒ නිවීම ඇති කරගත්තා නම් ඒ තැනැත්තාගේ ජීවිත කාලය ඒ අතීතයේ රැස් කරගත්තු කර්ම වේග අනුව ගෙව්වට මොකද මරණ අවස්ථාවේදී අර මාය අදිනකොට කම්පනයක් සිදුවන්නේ බුදු පියාණන් වහන්සේගේ පරිණිරවාණය ගැන සඳහන් කරනකොට අපි සමහර කෙනෙක් වරදවල වටහා ගන්න පුළුවන් මාය විල ආරාධනා කළා ඒක නිසා බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවයි නමුත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑව අවස්ථාවේදී ඒ සිත සම්පූර්ණයෙන්ම විමුක්ත සිතක් නිසා ඒකෙන් ශාන්තිය සිත ශාන්ත තත්වයකින් වූයේ උන්වහන්සේ පිරිනිවන් පෑවේ. අන්නේ ශාන්තිය සාමාන්‍ය ලෝකයේ ඒ ලෝක සත්‍යය තුල නැහැ. කෙනෙක් මැරෙනකොට කොයිතරම් වද වේදනා රාශියක් මැද්දේ විලාප කියලා ඒ තමන්ගේ ඥාතීන් පිළිබඳ හිතිවිලි අරගෙන ඊළාට මැරිලා ගිහිල්ලා නැවතත් ඉහිලා උපදින්නේ කර්මානුරූපව තවත් තැනක. ඉතින් ඒක ඒ විදිහට දිගට දිගට මේ සංසාරයේ අර ඕකට තමයි කියන්නේ ධර්මයේ දක්වන්නේ කම්ම වට, කිලේශ වට, විපාක වට කියලා අර මාර්යා විදින ඊතල. ඒ මල්සර වලට අහු වෙලා නොයෙකුත් විදිහේ කර්ම රැස් කරගන්නවා. ඒ කර්ම වල විපාක වශයෙන් ඊළඟට ශරීර කූඩු ඇති වෙනවා. අර අවිද්‍යාව, තෘෂ්ණාවක් නිසා ඇති කරගත්තු ඒ විදිහට ශරීර කූඩු ඇති වෙනවා. ඇති වෙන ඇති වෙන ශරීර කූඩුව පාසා අන්න මාර්යාට හොඳ විනෝදයක්. මාර්යා අදිනවා ඊළඟට අදිනකොට මේ ශෝක ਸੰతాප භය සන්ත්‍රාස මැද්දේ විලාප කියගෙන මැරෙනවා. ඔන්න ඕකයි දුක කියලා කියන්නේ. මේ මායයා කියන මේ වචනේ යොදන්නේ මොකටද? මේ ලෝකයා තුල තිබෙන ගැබ්බෙලා තිබෙන Taman අඳුනගත්තේ නැති අවිද්‍යාවත් තෘෂ්ණාවත්. මේ දෙක Tamanට හිතට වැටෙන ආකාරයකට අරමුණු කරගෙන මේ මේ නිර්වාණ ගමන, මේ නිවනට දක්වා යන ගමන කරගෙන යාමටයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ මාර කියන වචනේ යොදලා තිබෙන්නේ. මාර දිව්‍ය පුත්‍ර කියලා කොටසකුත් සිටිනවා. නමුත් මෙතන මේ තිබෙන්නේ මේ බොහෝ විට යොදන්නේ මාරයා කෙලෙස් මාරයා කියලා යොදන්නේ. ඒක අර හිතට වැටෙන ආකාරයට. ඒ විදිහේ යම්කිසි ධර්මාරම්මණයක්වත් ඉදිරිපත් කරේ නැත්නම් උත්සාහයක් එන්නේ නැති නිසා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මේක මැදුම් මාර්ගයකින් නිකම් ඉඳලා හරියන්නේත් නැහැ දඟලලා හරියන්නේත් නැහැ බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ලා ඇහුවා නිදුකාණෙනි ඔබ කොහොමද මේ මේ සැඬ වතුරෙන් එතර වුනේ කියලා. සැඬ වතුර කියලා කිව්වේ මේ සාංශාරික මේ කෙලෙස් සැඬ වතුර. මේ සැඬ වතුරෙන් එතර වුනේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරෙන් එතර වුනිමි කියලා. නොනවතිමින් කිය නැවතුණත් දැන් සැඬ වතුරකට හවුවෙච්ච පුද්ගලයා කර කියා ගන්න දෙයක් නැහැ කියලා එකපාරටම නැවතුනොත් ඒත් මරණය. දඟලුවොත් ඒත් මරණය. ඒ වෙනුවට ක්‍රමානුකූලව ඒ සැඬ වතුරෙන් බේරීම සඳහා ක්‍රමානුකූලව නුවණින් උත්සාහයක් දරනවා. අන්න ඒ විදිහේ මාර්ගයක් තමයි බුදු පියාණන් වහන්සේ විදර්ශනා මානසිකාරය හැටියට දැක්ුවේ. අන්න ඒක නිසා මේ පින්නතුන් අද මේ වටිනා පෝය දවසේ මේ Tamanගේ මේ සංසාර දුක මේ සංසාර දුක කෙලවර කර ගැනීමට උපකාර වන ඒ බුදු පියාණන් වහන්සේගේ බණපදයක් ආශ්‍රයෙන් යම්කිසි ඒ විග්‍රහයකට විවරණයකට කන් දුන්නා. මේ තම තමන් කල්පනා කරන්න ඕන මේවා මේ බණ කියන එක සාමාන්‍ය අසලා මේ නවතින්නේ නැතුව එදිනදා ජීවිතයේ හැකි තාක් දුරට මේවා කල් දමන්නේ නැතුව මේ එදිනදා ජීවිතයේ ප්‍රත්‍යක්ෂ කරගත හැකි අන්දමටයි බුදු පියාණන් වහන්සේ මේවා දක්වා වදාලේ මේ සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි ගිහි පින්නතුන් ඒ පින්නතියන් උපාසක උපාසිකාවන් බුද්ධ කාලයේ තින් මෑතක් මේ ධර්ම මාර්ගයට නැඹුරු වෙලා ක්‍රමානුකූලව ඒ භාවනාව වඩලා සමාවිත සංඝයා වහන්සේලාට කලින් මේවා ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි බව ඒ ධර්ම කතා වලින් සඳහන් වෙනවා. අන්න ඒක නිසා මේ පින්නතුන් උත්සාහවත් වෙලා අද දින මේ ගත්තු මේ ධර්ම කාරණා මේවා ඥාන සම්භාරයක් හැටියට තන්පත් කර ගැනීම හැටියට නොවේ විදර්ශනා වශයෙන් මේ Tamanගේ අර වජ්‍රමාණික්‍ය තියුණු කර ගැනීමට විදර්ශනා ප්‍රඥා දියුණු කර ගැනීමට මේ උපකාරකයක් කරගන්න මේවායේ ප්‍රායෝගික අගය ගැන කල්පනා කරලා මින් ප්‍රයෝජන ගන්නව ඇති කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අද වැනි දවසක මේ පින්නතුන් නිසුළු කාලයක් නමුත් ධර්ම ශ්‍රවණය කළා. ඒ තුල තිබෙන්නේ තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ඒ ශ්‍රද්ධාව අනුව ගිය වීරියත්, ඒ වීරිය අනුව මේ මතු කරගත්තු සතිය කියලා කියන සිහියත් ඒ සිහියත් අනුව ඇති කරගත්තු මේ ධර්මයට සිත යොමු කිරීම වශයෙන් ඇති කරගන්න සමාධියත් ඒ සමාධිය තුළින් යම්කිසි වැටහීමක් ඇති වෙනවනේ ප්‍රඥාවත් කියන්නේ ඒ මේ මේ තම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේ ධර්මයේ වටිනා කොටස් වටිනා ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පිළිබඳව යම් කිසි හැඟීමක් ඇති කර ගන්න පුළුවන් වුණා. අද දින එතකොට මේ පින්නතුන් සතුටු වෙන්න ඕන. මේ විදිහට මේ කරන ප්‍රයත්නය තුලින් තමයි අපිට යම් කිසි දවසක මේ භයානක සංසාරයෙන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ ශෝක සංతాප ආදී මේ හැම එකකින් මිදලා උතුම් වූ අමා මහ නිවනට සාක්ෂාත් කරගන්න පුළුවන් ඒ ශාන්තිය මේ පින්නතුන්ටත් මේ ජීවිතයේදීම කල්ණයාම ලබා ගන්න ශක්තිය බලය ලැබේවා කියලා වගේ හිතා ගන්න ඕනේ. ඒ වගේම මේ ශාසනික වැඩ කටයුතු වලට නිතිපතා අපට නොපෙනෙන නමුත් අතදී ඒ කටයුතු වලට උපකාර කරන ඒ දිව්‍ය බ්‍රහ්ම රාජයන් ඇතුලේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් මේ පින් අනුමෝදන් වීම අපේ මේ ධර්මත් දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ශාසනයට අපට ආරක්ෂාව සැලසෙමින් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා ඒ වගේම ආවිචයේ පටන් අකනිකා දක්වා වූ අපගේ ඥාතීන් ඇතුළු සියලුම යම් තාත් පින් කැමැති නිවන් කැමැති සත්‍යෝ වේදේ හැම දිනෙකමත් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ අනුමෝදන් වී මේ භයානක සංසාරින් අත් මිදී කුමු අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියලා ඉන් පමුණන් එක්තාවතාචම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා එක්තාවතාචම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සම්පේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති එක්තාවතාචම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සම්ප සම්පත්ති සිද්ධා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මනියෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මනියෝදිත්වා චිරං රක්ඛන්තු දේශං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මනියෝදිත්වා චිරං රක්ඛන්තු දේශං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච භයා සෝකප්පත්තා ච නිසෝකා හಂತಿ සම්බේ පිටාන මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගම එතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉන්නා පුඤ්ඤ කම්මේන නාමී බාල සමාගම සතං සමාගම හේතු ඥාන නිබ්බාන පත්‍ය සබ්බී පියෝ වද්දන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාරේන සදා සත්‍ය භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සොත්ති භාන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භාන්ති තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි